නමුත් බුදු පියාණන් වහන්සේ ඒ මිනුම් දඬු වල අඩුපාඩුකම් පෙන්වා දෙන අතරම නින්දාවටත් ප්‍රශංසාවටත් පදනම් කරගත යුතු සනාතන මූල ධර්ම අපට මතු කරලා දෙනවා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවලිනුත් ඊට අදාළ කතා වෙනුත් ඒ කාරණා පැහැදිලි වෙනවා ඇති. සවැත් නුවර වාසය කළ අතුල කියලා උපාසක මහත්මයෙක් ඒ මහත්මයාට 500ක උපාසක පිරිසක් හිටියා. එක දවසක් මේ අතුල උපාසක වුන් නැහැ. Tamange පිරිසත් එක්ක ජේතවනාරාමයට ගියා බණ අහන්න. ඉස්සෙල්ලාම ඒ රේවත කියන ස්වාමින් වහන්සේ ළඟටයි ගියේ. උන්වහන්සේ ළඟට ගිහිලා මේ පිරිස ඉඳගත්තට පස්සේ උන්වහන්සේ මුකුත් කතා කරේ නැහැ. මොකද රේවත ස්වාමීන් වහන්සේගේ ස්වභාවය වැඩිව භාවනා වේදෙනවා තනිවයි හැසිරෙන්නේ වැඩි සම්බන්ධකම් පවත්වන කෙනෙක් නෙවෙයි නිශ්ශබ්දවම හිටියා. ඉතින් අතුල උපාසකුන් හැඩ තරහ ගිහිල්ලා නැගිටලා ඒ සැරේ සරියුත් ස්වාමීන් වහන්සේ සොයාගෙන ගියා. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේගෙන් මහරහතන් වහන්සේ ඇහුවා මොකද ආවේ කියලා. මම මේ පිරිසත් එක්ක බණ අහන්න ආවයි රේවත හාමුදුරුවෝ ළඟට ගියයි මොකක්වත් කිව්වේ නැතේ. ඉතින් මම මේ තරහ වෙලා ආවයි මෙතෙන්ට කියලා. ඔන්න එහෙනම් ඉඳ ගන්න කියලා සරෝජ් ස්වාමීන් වහන්සේ ඊළඟට අභිධර්ම කතාවෙන් යුක්ත දීර්ඝ ධර්ම කතාවක් කළා. මේ අතුල උපාසකුන් නැහැ කල්පනා කරනවා මේක කාටද තීරින්නේ මේ අභිධර්ම මේ දිග කතාවක් මේකෙන් අපිට වැඩක් නැහැ කියලා නැගිටලා පිරිසත් එක්ක නැගිටලා ගියා. ගිහිල්ලා ඊළඟට ගියා ආනන්ද හාමුදුරුව ළඟට. ආනන්ද හාමුදුරුව මොකද උපාසකුන් නැහැ මේ පැත්තේ ආවේ කියලා ඇහුවාම කියනවා අපි මේ බණහන් ඇවිල්ලා ඉස්සෙල්ලා රේවත හාමුදුරුව ළඟට ගියා. උන්වහන්සේ අපට මොකක්වත් කිව්වේ නැහැ. ඉතින් තරහ වෙලා ඒ සැරේ සරියුත් හාමුදුරුව ළඟට ගියා. සරියුත් හාමුදුරුවත් අපට නොතේරෙන මහ දිග බණක් කිව්වා. ඉතින් එතන අපි කොහෙලා මේ ආවයි බණ අහන්න කියලා. ආනන්ද හාමුදුරුව හොඳට තේරෙන විදියට බණ බොහොම ටිකක් වෙන්න කිව්වා. අතුල උපාසක වුණ හැට ඒකටත් තරහ ගියා. මොකද අපිට මේ ටිකක් විතරක් බණ කියන්නේ. කියලා එතනොත් නැගිටලා ගිහිලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද උපාසකුන් මේ පැත්තේ ආවේ කියලා හැවුවාම අපි මේ කතන්තරේ කිව්වා. මෙහෙම රේවත හාමුදුරුවෝ ළඟට ගියා. ඒ හාමුදුරුවෝ අපට මුකුත් කිව්වේ නැහැ. ඉතින් තරහ වෙලා සරියොත් ස්වාමීනාන්ද ළඟට ගියා. උන්වහන්සේ මහා ගැඹුරු දිග කතාන්තරයක් කිව්වා. ඒව අපට තේරෙන්නේ අපි ඊළඟට ගියා ආනන්ද හාමුදුරුවෝ මේ ටිකක් විතරක් කියලා නැවැත්තුවා. කියලා ඉතින් ඒකෙනුත් සෑහීමකටපත් වෙන්නේ නැතුව මේ පැත්තේ ආවයි කියලා බුදුරජාණන් වහන්සේට කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අතුල අතීතයේ ඉඳලාම එන සිරිතක් අද ඊයේ එකක් නෙවෙයි මුකුත් කතා කරන්නේ නැතුව නිශ්ශබ්දයෙන් ඉන්න කෙනාටත් නිග්‍රහ කරනවා නිඳා කරනවා හුඟක් කතා කරන කෙනාටත් ලෝකේ නිඳා කරනවා. මනල කිල්ල ටිකක් කතා කරන කෙනාටත් නිඳා කරනවා. ලෝකේ නිඳාව නොලබන කෙනෙක් නැත. අතීතයේත් ඒ වගේම තනිකර නිඳාව විතරක් තනිකව ප්‍රශංසාව විතරක් ලැබූ කෙනෙකුත් ලෝකේ අතීතයේ හිටියෙත් නැත. අනාගතයේ ඉන්නේත් නැත. වර්තමානයේ ඉන්නේත් නැත. කියලා ඊළඟට කියනවා මේ රජවරුන්ට පවා ඇතම් කෙනෙක් නිග්‍රහ කරනවා නිඳා කරනවා තම තව කෙනෙක් ප්‍රශංසා කරනවා මේ මහා පොළොවට ඊරහඳට පවා ඇතම් කෙනෙක් ප්‍රශංසා කරනවා නිඳා කරනවා වෙන එකක් තබා සිව් පිරිස මැද බණ දේශනා කරන සම්මා සම්බුදු කෙනෙකුටත් ඇතම් කෙනෙක් නිඳා කරනවා ප්‍රශංසා කරනවා මේක ලෝක ස්වභාවයයි නමුත් ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අතුරු උපාසකුන් නැහැට උපාසකුන් නැහැ ඒ කොයි හැටි වෙතත් අන්ධ බාල පුද්ගලයින්ගෙන් ලැබෙන නින්දාව නියම නින්දාව නෙවෙයි. ඒ ප්‍රශංසාව ඒ වගේ අයගෙන් ලැබෙන ප්‍රශංසාව නියම ප්‍රශංසාව නෙවෙයි. පඬිත පුද්ගලයෙකුගෙන් යම් නින්දාවක් ලැබෙනවා නම් ඒක තමයි නියම නින්දාව. පඬිතෙක් කරන ප්‍රශංසාව තමයි නියම ප්‍රශංසාව කියලා ඔන්න ඒ යම් කිසි ධර්ම න්‍යායක් මතු කරලා දුන්නා. ඉතින් ඕකයි කථාන්තරේ. ඉතින් මේකේ ගැන හිතලා බලනකොට අපිට පේනවා මේ නින්දාවයි ප්‍රශංසාවයි කියන එක හේතු ඇතුවත් නැතුවත් සිදු වෙනවා. සෑහෙන පමණ හේතු සාධක නැතුවත් කෙනෙකුට නිඳා වෙන්න පුළුවන් ප්‍රශංසාවක් වෙන්න පුළුවන්. ඒ වගේම බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කළ මේ ප්‍රශ්නය පිළිබඳවම මහණෙනි මේ ලෝකයේ කරුණු දෙකකින් යුක්ත අව්‍යක්ත බාල අව්‍යක්ත අසත්පුරුෂයා බාල කියලා එතන යොදන්නේ අඥාන කියන එකට. අඥාන අසත්පුරුෂ පුද්ගලයා අඥාන අව්‍යක්ත අසත්පුරුෂ පුද්ගලයා තමන්ගේ පරිහානිය ළඟා කරගන්නවා නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා ඒ වගේම බොහොම අකුසල උත්‍රාස් කරගන්නවා මොනවද කරුණු දෙක ප්‍රශංසා නොලැබිය යුතු කෙනාට හරියට කරුණු සොයලා බලන්නේ නැතුව හරියට කරුණු කාරණා කාරණා සොයලා බලන්නේ නැතුව ප්‍රශංසා නොකළ යුතු පුද්ගලයාට ප්‍රශංසා කරනවා ඒ වගේම කරුණු හරි ආකාර සොයා බලන්නේ නැතුව ප්‍රශංසා කළ යුතු තැනට නිඳා ගන්නවා ඒ කියන්නේ නිඳා කළ යුතු තැනැත්තාට ප්‍රශංසා කරනවා ප්‍රශංසා කළ යුතු තැනැත්තාට නිඳා කරනවා. ඔන්න ඒ බඳු පුද්ගලයා අර විදියට තමන්ගේ පරිහානියත් ළඟා කරගන්නවා. නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා බොහොම පෞරස් කරගන්නවා. ඊළඟට අනිත් පැත්තට දක්වනවා කරුණු දෙකකින් සමන්විත පඬිත ව්‍යක්ත සත්පුරුෂයා නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම බොහෝ කුසල් රැස් කරගන්නවා, පින් රැස් කරගන්නවා. ඒකෙදි දක්වන්නේ ඒ තැනැත්තා නුවණැති පුද්ගලයා කරුණු හොඳ හැටි සොයලා බලලා ප්‍රශංසාව ලැබිය උත්තර ප්‍රශංසා කරනවා නින්දාව ලැබිය උත්තර නින්දා කරනවා. ඉතින් අර ලෝකයේ සාමාන්‍ය සිරිතට වඩා බුදු පියාණන් වහන්සේ අන්න ධර්ම න්‍යායක් මතු කරලා දුන්නා. ඒක තුලින්. නමුත් අර කිව්වා වගේ අමූලික චෝදනා, අභූත චෝදනා ආදිය බුදුරජාණන් වහන්සේට පවා කොතිකුත් එල්ල වෙලා තිබෙනවා. ඒ බුද්ධ චරිතය කියවපු මේ පින්වතුන් අහලා තියෙනවා. අපි මේ දීර්ඝ කන්දාන්තර නැතත් ඒ කථාන්තර ආශ්‍රයෙන් ඉගෙන ගත යුතු පාඩම් තියෙන නිසා ඒවන් කීපයක් දැන් බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරපු අපවාද ඊළඟට නිନ୍ଦා එහෙම කරපු අවස්ථාවල් වල බුදු පියාණන් වහන්සේ පුදුම විදිහේ ප්‍රතිචාර දැක්වුවා. ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයට යම් යම් ප්‍රතිචාර දැක්වුවා. ඒවා තුලින් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්. ඔන්න එක නිදර්ශනයක් කියනවා නම් එක දවසක් බුදු පියාණන් වහන්සේ හමුවට ආවා භාරද්වාජ කියලා බමුණෙක්. මේ බමුණා බොහොම කෝපයකින් ආවේ. තද කේන්තියකින්. මොකද කේන්තියට හේතුව තමන්ගේම ගෝත්‍රයේ බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ශාසනය පැවිදි වුණා. ඉතින් ඕකට තද කේන්තියක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණින්න පටන් ගත්ත අසභ්‍ය පරුස වචන වලින් අසභ්‍ය වචන කියන එක දන්නවනේ කුණු හරුප. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා බණින හොඳටම අසභ්‍ය වචන වලින්. බුදුරජාණන් වහන්සේ ඔහේ බණින්න ඇරියා. හති වැටෙනකම් බණිනවා මේ මිනිස්සයා. ඉතින් බැනලා ටිකක් පෑහෙන බැන්නට පස්සේ බුදු පියාණන් වහන්සේ අහනවා දැන් බ්‍රාහ්මණය ඔබේ ගෙදරට එනවද නෑ හිත මිතුරන් එහෙම? ඔව් භාග්‍යවතුම එනවයිද හිටලා. එතකොට ඒ ආවහම ඒ අමුත්තන්ට ආහාර පාන ආදී එහෙම දෙනවද? ඔව් සමහර දාට අපි දෙනවා එහෙම ආහාර. එතකොට ඒ දෙන ආහාර ඒගොල්ලෝ ගත්තේ නැත්නම් ඒ මොකද ඒකට ඒකට වෙන්නේ? ඒ ගත්තේ නැත්නම් ඒව අපට. ආ ඔන්න එහෙනම් බ්‍රාහ්මණය ඔය දැන් මෙතෙක් වෙලා ඔය ඔබ අපට බැන්න. ආක්‍රෝෂ පරිභව කළා. අපිත් එක රණ්ඩු වෙන්න ආවා. කලහ කරගන්න ආවා. අපි ඒවට එකට එක බනින්න පටන් ගත්තේ නැහැ රණ්ඩු වෙන්න පටන් ගත්තේ නැහැ දැන් එතකොට අන්න අර ආහාර පිළිබඳ කිව්ව කතාව වගේ දැන් ඒවා ඔක්කොම එහෙනම් බමුණ ඔබට යම් කෙනෙක් බනින කෙනාට බනිනව නම් රණ්ඩු වෙන්න එන කෙනා එක්ක රණ්ඩු වෙනව නම් පොර කන්න එන කෙනා එක්ක පොර කනව නම් අන්න අර එකට ආහාර ගැනීම වගේ වැඩක් ඒක දැන් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ කියන ඔය ඔක්කොම බැනපු දේවල් ඔක්කොම Tamanටම අයිති කියලා මේ සාකච්ඡාව තුලින් ක්‍රමක්‍රමයෙන් බ්‍රාහ්මණයාට කාරණා වැටහිලා කොයිතරම් ශ්‍රද්ධාවක් ඇති වුණාද කියතොත් ශාසනයේ පැවිදි උපසම්පදා වෙලා අවසානයේ රහත් වුණා කියලා දැක් වෙනවා. අන්න බුදු පියාණන් වහන්සේගේ අර ඉවසීම තුලින් අර ඥානවන්ත වචන කීපය තුලින් අර බමුණාගේ ක්‍රෝධයත් නිවිලා අන්තිමට ඒ තුලින් රහත් කෙනෙක් මතු වුණා. ඉතින් ওই වගේ ඔන්න තවත් අවස්ථාවල් මේව කොතිකුත් මේ පින්නතුන් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට එල්ල වුණු බරපතලම චෝදනාවක් තමයි චින්චාමානවිකාව හා සම්බන්ධ කථාන්තරය ඒ තීර්ථකෙයින් අන්‍යාගමිකයේ තීර්ථකෙයින් බුදුරජාන් වහන්සේට ඒ සත්කාර සම්මාන ලැබෙනකොට ඒ වගේ පිළිමද ඊර්ෂාවෙන් තමන්ගේ ලාභ සත්කාර පිරිනකොට බුදුරජාන් වහන්සේට නින්දාවක් බලපතන අපකීර්තියක් ඇති කරන්න එක්තරා උපාය මාගයක් කුමන්ත්‍රණයක් යෙදුවා. මොකද්ද කුමන්ත්‍රණය? ඊටාම රූමත් චින්චා කියලා ඒ පරිබ්‍රාජිකාව ඒ මානවිකාව තරුණියට ඉගන්නලා ඒ තරණිය අර ජේතවනාරාමේ ඉඳලා හැන්දෑවේ බණහලා පිරිස එනකොට මේ තරුණිය යන ජේතවනාරාම දිහාට හොඳට ඇඳ පැළඳගෙන මලුත් අරගෙන කොහෙද චින්චාව යන්නේ කියලා අහුවාම මං යනහා ඔයගොල්ලන්ට මොකටද කියලා ටිකක් මායම් විදියට වචනයක් කියනවා ඊළඟට ගිහිල්ලා රෑ ගත කරනවා ජේතවනාරාම කිට්ටුව තීර්ථකාරාමයක රෑ ගත කළා අර උදෑසන ජේතවනාරාමයට මිනිසුන් එන වෙලාව උපාසක උපාසිකාවන් එන වෙලාව බලලා ජේතවනාරාම පැත්තේ ඒ පාරෙන් එනවා එතකොට මේ කොහේ ඉඳලා දෙන්නේ? මං කොහේ ඉඳලා ඉන්නවද කියන ඔයගොල්ලන්ට මොකද කියලා සැක උපදවනාධිකාරයෙන් උත්තර දෙනවා. ඔහොම කලක් යමින් ඉඳලා මාස ගණනක් ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ සිව් පිරිස මැද විශාල පිරිසක් මැද ධර්මයේ දේශනා කරන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඉදිරියටම ඇවිල්ලා මේ තැනැත්ති ගැබිනි වෙසක් ගන්වාගෙන ගර්භිනී වේශයක් ගන්වාගෙන බුදු පියාණන් වහන්සේට කියන්නේ අර දුරාචාර චෝදනාවක් දීර්ඝ චෝදනාවක් කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දැක්වූ ප්‍රතිචාරය මහ පුදුමයි. බුදු පියාණන් වහන්සේ මොකද කළේ? ධර්ම දේශනාව එහෙම නවත්තලා ඒ කියන්නේ එතන දක්වනවා සිංහයක් වගේ හිස කෙලින් කරලා මොකද්ද කිව්වේ? නැගණිය ඔබ කියන එක ඇත්තද නැත්තද කියලා ඔබයි මමයි දන්නවා කියලා කිව්වා. ඔබයි මමයි දන්නවා ඔබ කියන කතාන්තරේ ඇත්තද නැත්තද කියලා. ඉතින් ඒ කිව්වේ මොකද? දැන් ඒ විදිහේ චෝදනාව සත්‍ය එකක් නම් කෙනෙක් කරබාගෙන මුණ හංගගෙන කතා කරන්නවත් ශක්තිය නැහැ. නමුත් චරිත ශක්තියක් ඇති කෙනෙකුටයි අර විදියට හිස කෙලින් කරලා බය නැතුව කියන්න පුළුවන් වන්නේ. ඉතින් ඥානවන්ත පිරිසට ඒකේ තුලින් තේරෙනවා බුදු පියාණන් වහන්සේ නිර්දෝෂී බව. අන්න ඒ 아무තු ප්‍රතිචාරයක් එතන බුදු පියාණන් වහන්සේ දැක්වුවේ. ඒ වගේම ඊළඟට එතන දිග කතාන්තරයක් එතන එන්නේ. අන්තිමට ඒ ශක්‍රයාගේ හවුල් වීමක් තුලින් ඒ යම්කිසි දෙවියන්ගේ හමුල් වීමකුත් උපකාර වෙලා අර ආරූඪ කරගත්තු ගර්භිණී වේශයත් එහෙම ගිලිහිලා වැටුණා, ලිහිලා වැටුණා. ඒකම අර තැනැත්තිට ගහලා බැනලා පැන්නුවා. අන්තිමට පොළව පලාගෙන අවීච මහ නිරයට ගිය බවත් ඒ කථාන්තරයේ කෙලවර සඳහන් වෙනවා. අර බරපතල චෝදනාව නිසා. එතකොට ඒ වගේම තවත් සිද්ධියක් සඳහන් වෙනවා බුද්ධ චරිතයට අදාළව සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳව. ඒකත් බොහෝ දුරට අර වගේ ඒත් රූමත් ඒ සුන්දරී කියලා පරිබ්‍රාජිකාවට ඒ උපක්‍රමයක් යෙදුවා මේ තීර්ථකෙයින්. ඒ තැනැත්තිය අර වගේම අර හැන්දෑයාමේ ජේතවනාරාම පැත්තට යනවා උදේට ඒ පැත්තේ ඉඳලා එනවා. ඔහොම යමින් කලක් ඉඳලා ඊළඟට මේ තීර්ථකෙයින්ගේ සියුම් උපක්‍රමය මොකක්ද? ඒ අර දාමරික මිනිසුන් යොදවලා සුන්දරිය මැරෙව්වා. මරවලා ජේතවනාරාමයේ කිට්ටුව ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය කිට්ටුව තියෙන ඒ මල් එහෙම දාන කසල ගොඩේ හැංගෙව්වා. හැංගලා ඉවරලා උද්ඝෝෂණයක් කළා කෝ සුන්දරී පේන්නේ නැහැ. සුන්දරී කොහෙ ගියාද දන්නේ නැහැ කියලා. ඊළඟ රජුටත් ගිහිල්ලා පැමිණි කළා රජතුමාට. රජතුමා කිව්වා කාගෙනද සැක කොහෙද සැක කටයුතු තැනක් එහෙම තියෙනවද? මේ පහුගිය දවස්වල ජේතවනාරාම පැත්තට නම් ගියා අපි දන්නේ නැහැ කොහෙද කියලා. එහෙනම් සොයලා බලන්නේ කිව්වා. ඉතින් මේගොල්ලෝ මේ ඊළඟට ගිහිල්ලා අර මිනිහ හංගපු තැන හාරලා එමල මිනිය ඇඳක් උඩ තියලා නගරෙට ගෙනහිල්ලා ඔන්න උද්ඝෝෂණය පටන් ගත්තා. මේ බලන්න මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලීන්ගේ වැඩේ මේ විදිහට මේ දුරාචාර කටයුතු කරලා අන්තිමට මේ තැනැත්තිය මැරුවා. ඒ විදිහට බරපතල චෝදනාවක් කළා. ඉතින් මේ අවස්ථාවේදී තැහෙන දින ගණනක් තිස්සේම සංඝයා වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට අර නගර වැස්සන් චෝදනා කරනවා මේ බරපතල විදිහට නිඳා කරනවා අපහාස කරනවා. ඉතින් සංඝයා වහන්සේලා ওই ප්‍රවෘත්ති ඇවිල්ලා කිව්වහම අන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ අර සංඝයා වහන්සේලාට ඉගැන්නුවා එක්තරා ගාථාවක්. ඒ අය චෝදනා කරනකොට මෙන්න මේ ගාථාවෙන් එයාට පිළිතුරු දෙන්න කියලා. ඒ කියන්නේ මේ ගාථාව අපි පාළුවේ භාෂාව කිව්වට තේරුම් කරලා දෙනවා. අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වාන උනකරෝමි චාහ. උභෝවිතේ පෙච්ච සමා භවಂತಿ නිහින කම්මා මනුජා පරත්ථ. ඒකේ අදහස බොරු කියන තැනැත්තා නිරයට යනවාය. බොරු අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වාන නකරෝමිචා යම් කිසි කෙනෙක් වැරද්දක් කළා ඒක කරේ නැහැ කියලා කියනවනම් ඒක නැත්තත් ඒ වගේම නිරේට යනවා. ඒ අදහසම තමයි බොරුකාරය. අභූතවාදී. ඒක නොකල දෙයක් කළයි කියලා බොරුවක් කියන තැනත්තත් අපායට යනවා. කරලා ඒක නොකරයි කියන තැනත්තත් අපායට යනවා. උභෝපිතේ පෙච්ච සමාභවಂತಿ දෙන්නම එකට මරණින් මත්තේ දෙන්නම එක තැනටයි යන්නේ. සම වෙනවා. මොකද ඒ දෙන්නම කරේ නිහින කම්මා මනුජාපරත්. ඒ දෙන්නම නිහින කර්මයක් කළ නිසා. ඒකත් අහන ඥානවන්ත කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ සංගයා වහන්සේ මේ මේ කාරණේ නියම සත්‍යතාව. අනේ ධර්ම කාරණයක් ඒ තුලින් පෙන්නවා. ඊළඟට ඒ වගේම තවත් අවස්ථාවක් සඳහන් වෙන බුදු පියාණන් වහන්සේලාට සංඝයා වහන්සේලාට නිග්‍රහ වුණු අවස්ථාවක් කොසබෑනුවරදී උදේනි රජුරුවන්ගේ විසවක් හිටියා මාගන්දිය කියලා. ඒ විසව කාලයක් තිස්සේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරය බැඳගෙන හිටියා තමන්ගේ රූපයට නිග්‍රහ කළ නිසා එක් අවස්ථාවක ඉතින් බුදුජාණන් වහන්සේටත් ඒ සංඝයා වහන්සේලාටත් අපහාස කරන්න, නිඳා කරන්න අල්ලස් දුන්නා නගරවැසියන්ට. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිටපාතේ වඩිනකොට නගරයට එනකොට අසභ්‍ය වචන වලින් බනින්න කියලා. ඒ විදිහට දැසිදස්කම් කරුවන් පවා ඔක්කොම එකතු වෙලා මේ නගරවැසියන් බනින්න පටන් ගත්ත සංඝයා වහන්සේලාට. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ අපට මේ යන යන තැන මේ මිනිස්සු දොස් කියනවා අපි වෙන තැනකට යමු කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ වෙන කොහාටද අපි යන්න තියෙන්නේ වෙන නගරයකට යමු කියලා. හොඳයි ඒ නගරෙත් ওই වගේ මිනිස්සුන් ওই විදිහට දොස් කියනවා නම් බනින්න පටන් ගත්තොත් අපි කොහේ යන්නේ? අපි වෙන නගරයකට යමු. හොඳයි ඒ නගරෙට ගිහින් එහෙම අපි තවත් නගරයකට යමු. නෑ නෑ ආනන්ද එහෙම කළා හරියන්නේ නෑ යම් තැනක නඩුවක් නඩුවක් පැන නැගුණනම් ඒක සංසිඳුණාට පස්සෙම තමයි වෙන තැනක යන්න ඕන කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම හරියට යුද්ධෙට බැස්ස ඇතෙකු වගේ ඕනෑම අවටින් එන ඊතල පාරවල් කාගෙන මට ඉන්න පුළුවන්. ඒ වගේම මේ දුස්සීල මිනිසෙන්ගේ ඇනුම් බැනුම් නිඳ දරා ගැනීම මට භාරයි. අපකීර්තිය මේ නිඳාව පවතින්නේ සතියක් පමණයි. සතියකින් පස්සේ ඒක නැති වෙනවා කියලා ඒ බුද්ධ ඥානියම දැකලා එක කිව්වා. ඒ වගේම සතියකට පස්සේ නිඳාව මිනිසුන් නිඳා කිරීම නැවැත්තුවා. ඔන්න ඔය විදිහට බුද්ධ චරිතය අපට හමු වෙනවා. මේ නිඳාව පිළිබඳ බුදු පියාණන් වහන්සේ ප්‍රතිචාරය දක්වූ අවස්ථාවක්. ඊළඟට අපි මේ බුදු පියාණන් වහන්සේ ගැන හිතලා බලනකොට උන්වහන්සේ අපි කවුරුත් දන්නවා ඒ බුදු ගුණ අතර තියෙන කුරිස ධම්මසාරති කියලා. දමණය කළ හැකි සත්වයින් දමණය කිරීම පිළිබඳව රතාචාර්යෙක් වගේ. එතකොට රියදුරෙක් වුණොත් රතාචාර්යෙක් වුණොත් අපි හිතමු ඔය දැන් අස්වැයින් එහෙම බැඳපු රියක් ගැන කතා කරනවා නම් ඒ රතාචාර්යයට අයිති වැඩක් තමයි තෝන් ලණුවත් පාවිච්චි කරන්න වෙනවා කසයත් පාවිච්චි කරන්න වෙනවා අවස්ථානුකූලව. ඒ කියන්නේ මේ බුදු පියාණන් වහන්සේටත් අර කුරුස ධම්මසාරති ගුණය අනුව ගෝලයෙන් හික්මැවීමේදී නිඳා කරන්න සිද්ධ වුණා. නොකර බැරි නිසා අවස්ථානුකූලව ඒක කරන්න සිද්ධ වුණා. ඒ වගේම ඇතැම් අවස්ථාවල ගෝලීන්ට ප්‍රශංසා කරන්නත් සිද්ධ වුණා. මොකද මේ ශාසනයේ කළ යුතු නොකළ යුතු දේවල් අඳුනා ගැනීමට උපකාර වෙනවා. අර කලින් කියාපු ආකාරයටම බුදු පියාණන් වහන්සේගෙන් පවා නිඳාව ලැබුවා කියලා දැනගත්තාම ඒක අපි තේරුම් ගන්නවා ඒක නුසුදුසු දෙයක්. බුදු පියාණන් වහන්සේගෙන් පවා ප්‍රශංසාව ලැබුවා කියලා හිතනකොටම අපි දැනගන්න පුළුවන් මේක හොඳ වැඩක් ආදර්ශයට ගත යුතු දෙයක්. ඔක ඒ කාරණා ඒ ගුරුවරයෙකුට අයිති දෙයක්. ඒක කෙටියෙන් කියතොත් නිග්‍රහ පග්‍රහ කියලා කියනවා. නිග්‍රහ කිරීම කියන එක අපි කවුරුත් දන්නවා නිග්‍රහ කියන නින්දා කිරීම. පග්‍රහ කියන වචනේ යොදන්නේ පග්ගහ කියලා කියනවා ධෛර්ය දීම. එතකොට ගුරුවරයෙකුගේ කාර්යයක් තමයි අන්න අර වැරදි කළ කෙනාට නිග්‍රහ කරලා දඬුවම් කරලා ඒ අධෛර්ය කරනවා. හරි දෙයක් කරපු කෙනා ඒක මතු කරලා දක්වලා ප්‍රශංසා කරනවා. ඒ තුලින් අන්න ආදර්ශය ලබා දෙනවා. ඔන්න ඔය කාරණා දෙකම මේ පුරිස ධම්මසාරතී ගුණයට අදාළව බුදු පියාණන් වහන්සේට කරන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා තමයි ওই විශේෂයෙන්ම විනය පිටකේ සංඝයා වහන්සේලාට තියෙන ඒ විනය පිටකේ පුරාම තියෙනවා බුදු පියාණන් වහන්සේ ඊටාම දැඩිව වැරදි කරපු සංඝයා වහන්සේලාට නිග්‍රහ කරපු අවස්ථාවල් දඬුවම් පමුණවපු අවස්ථාවල් බොහෝ විට වැරදි කරපු සංඝයා වහන්සේලාට බුදු පියාණන් වහන්සේ අමතන්නේ මෝග පුරුෂයයි කියලා. හිස්පුරුෂයා කියලා. ඊළඟට විශේෂයෙන්ම දැන් දෙවිදත් තෙරුන් සංඝ ભેදය කළා විශාල පිරිසක් අධර්ම මාර්ගයට අවිනය මාර්ගයට හැරෙව්ව නිසා ඒ දෙවිදත් තෙරුන්ට දැඩිව නිග්‍රහ කරපු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රීන් වහන්සේලා හය නමකගේ පිරිසක් හිටියා චබ්බග්ගිය කියලා. ඒගොල්ලන්ටත් ලොකු පිරිසක් හිටියා. හැම තැනදීම බැලුවේ විප්ලවකාරී අන්දමින් මේ ශික්ෂාපද කඩ කඩ කැමැති හැටියට හැසිරෙන්න. අන්නේ චබ්බග්ගිය භික්ෂුන්ට දැඩිව බොහෝ අවස්ථාවල නිග්‍රහ කළ තියෙන බුදු පියාණන් වහන්සේ. අන්නේ නිග්‍රහය යොදාගත්තු අවස්ථාවක්. ඉතින් අර බුද්ධ වචනයේම සඳහන් වෙන එකක් තමයි ගරහාව සෙය්‍යෝ විඤ්ඤෝහි යංචේ බාලපසංසන මෝඩයින්ගෙන් ලැබෙන ප්‍රශංසාවට වඩා නුවණැත්තන්ගෙන් ලැබෙන ගැරහීම මැනවි හොඳයි කියන එකයි. මොකද මෝඩයින්ගෙන් ලැබෙන ප්‍රශංසාවෙන් කෙනෙක් නොමග යනවා. නුවණැත්තන්ගෙන් ලැබෙන ගර්හාව ගැරහීම නින්දාව තුලින් කෙනෙක් සුමගට යනවා. ඒක අනුව එතකොට බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථානුකූලව කරපු නින්දාවල් අපි වරදවල තේරුම් ගන්න නරකයි බුදු පියාණන් වහන්සේගේ මහා කාරුණික ගුණය කියලා කිව්වට කෝ මහා කාරුණිකමක් නෑ නේද? එහෙම හිතන්න නරකයි. බුදු පියාණන් වහන්සේ දැන් අවස්ථාවල ඒ සංඝයා වහන්සේලා හරියට හැසිරෙන්නේ නැතුකට එළවනවා. සංඝයා වහන්සේලා එළවනවා. මෙතන එන්න එපා මා ළඟට කියලා. සමහර වෙලාවට ඒ සංඝයා වහන්සේලා ඉක්ම ගන්න බැරි නම් බුදු පියාණන් වහන්සේ පිට වෙලා යනවා. ඔන්න එන ඕන එකක් කරගන්න කියලා. අන්න ඒ විදිහට දැඩිව. ඉතින් ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මම මගේ ගෝලයෙන් හික්මවන්නේ ඔය කුඹල් කරුවෙක් අනුමැටි භාජන පරිස්සමෙන් අත් දෙකෙන් එහාට මෙහාට කරන්න වගේ නෙවෙයි. මම නිග්‍රහ කරමින් දැඩිව කියමින් මම මගේ ගෝලෙ හික්මවන්නේ. අර හොඳට පිච්චිච්ච භාජන වලට තට්ටු කරලා ගන්නවා වගේ අර බයෙන් බයෙන් නෙවෙයි මම ගෝලෙ හික්මවන්නේ. අවස්ථානුකූලව මම නිග්‍රහ කරනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල් ප්‍රකාශ කරනවා ගෝලෙන් හික්මවීමේදී සංහේන පිවිනේමි, පරුසේන පිවිනේමි, සන්න පරුසේන පිවිනේමි. මම මොලොක් වචන වලිනුත් හික්මවනවා. දැඩි පරුස වචන වලින් තික්මවනවා. ඒ දෙක කවලම් කළා තික්මවනවා. ඔන්න ඔකයි බුදු පියාණන් වහන්සේගේ පුරිස ධම්මසාර තිබුණේ විශේෂ ලක්ෂණයක්. බොහෝ දිනාට තේරුම් ගන්න බෑ. කොයිතරම්ද කියතොත් එක් අවස්ථාවක නිගණ්ඨනාත පුත්‍රයා නිගණ්ඨනාත පුත්‍ර කියලා කියන්නේ ඒ වෙන ශාස්ත්‍රවරේ ඒ ශාස්ත්‍රවරයා Taman ළඟට ආපු અભය රාජකුමාරයාට එක්තරා උපක්‍රමයක් දෙව්වා මෙන්න මේ විදිහට දැන් ඔබට කීර්තියක් ඇති කරගන්න පුළුවන් ශ්‍රමණ ගෞතමීන් එක් වාදයකින් දිනුවා කියලා මෙන්න මෙහෙම එකක් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් භවත් ගෞතමීට මොකද්ද ප්‍රශ්නය? ඉස්සෙල්ලම අහන්න තථාගත කෙනෙක් කෙනෙකුට අප්‍රියමනාප දෙයක් කියනවාද? ඒකට බුදුරජාණන් වහන්සේ කිව්වොත් ඒක කියනවා කියලා එහෙනම් මොකද්ද පෘථග්ජනයයි තථාගත කෙනෙකුයි අතර වෙනස කියලා අන්න බුදුරජාණන් වහන්සේට එතෙන්දී ඒ බුද්ධ වචනය අනුව නිග්‍රහ කරන්නයි කිව්වා. ඊළඟට යම් කිසි විදියකින් කියනවා නම් නෑ තථාගත කෙනෙක් අනුන්ට අප්‍රියමනාප දෙයක් කියන්නේ නෑ කියලා. එතකොට එහෙනම් අහන්න මෙන්න මෙහෙම. ඇයි භවත් ගෞතමීන් ඇයි කිව්වා නේද? දේවදත්තට નિરાගත වෙනවා, කල්පයක් අපායේ පැසෙනවා. ඒව කිව්ව නිසා දේවදත්තක කිපුණා නේද? ඇයි එහෙම එකක් කියලා තියෙනව නේද? දැන් මේ විදිහේ ප්‍රශ්න වලට කියන්නේ උබතෝ කෝටික ප්‍රශ්න කියලා. උබතෝ කෝටික ප්‍රශ්න කියලා කියන්නේ ඒකට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒ කොයි උත්තරේ දුන්නත් අහු වෙනවා. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා අන්තිමට නිගණ්ඨනාථ පුත්තා අභිරාජකුමාරයාට කියනවා ප්‍රශ්නේ ශ්‍රමණ ගෞතමයන්ට ඉදිරිපත් කළොත් හරියට අර උගුරේ හිර වුණු යකඩ කටුවක් ගිලින්නත් බැරුව පමානන්නත් බැරි තත්වයකට වගේ ශ්‍රමණ ගෞතමයන්පත් වෙනවා. ඒක තුලින් ඔබට ලොකු කීර්තියක් රාවයක් පැතිරෙනවා. ශ්‍රමණ ගෞතමයන් පවා වාදීන් පරිද්දෙව කියලා. ඉතින් මේක අහන්න මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන අබේරාජ කුමාරයා ඒකට අවස්ථාව සලසගත්තේ මෙහිමයි. බුදු පියාණන් වහන්සේට තව සංඝයා වහන්සේලා තුන් නමක් එක්ක තමන්ගේ මාලිගාවට ප්‍රාසාදයට දාණයට වඩින්න කියලා ආරාධනා කළා. වැඩියට පස්සේ දාණය පූජා කළා. වැළඳුවට පස්සේ මේ අභිරාජ කුමාරයා ඔන්න අර නිගණ්ඨනාත පුත්‍ර ඉදිරිපත් කර ඔබතෝ කෝටික ප්‍රශ්නේ අහනවා. තථාගතයන් වහන්සේ අප්‍රියමනාප දෙයක් කියනවද? අනුන්ට අප්‍රියමනාප දෙයක් කියනවද කියලා ඇහුවා. බුදු පියාණන් වහන්සේකට පළමුවෙන්ම දුන්න පිළිතුර මොකද්ද? ඒ ප්‍රශ්නයට ඒකාන්ත වශයෙන් උත්තරයක් දෙන්න බෑ. ඔව් හෝ නෑ කියලා ඒකාන්ත වශයෙන් කියන්න බෑ. කියලා ඒක කිව්ව හැටි මොන්න අබේරාජ කුමාරයාට කියවුණා. අපොයි එහෙනම් නිගණ්ඨයන්ගේ වැඩේ හරි ගියේ නෑ නේද කියලා. ඉතින් ඊළඟට කාරණේ එළියුණා. නිගණ්ඨනාත පුත්‍ර ඉදිරිපත් කරපු උබතෝ කොටික ප්‍රශ්නයයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ කියලා ඒ කතන්තරේ අභිරාජ කුමාරයා කිව්වා. බුදු පියාණන් වහන්සේ සවිස්තරව ඒක දීර්ඝ ධර්ම කතන්තරයක් හේතු සහිතව දැක්ුවා. තථාගත කෙනෙකුගේ කාර්යය තමයි ලෝකයාට සත්‍ය කියා දෙන එක. ඇතැම් විට සත්‍ය අනුන්ට අප්‍රියමනාප වෙන්න පුළුවන්. ඒ විදිහ අප්‍රියමනාප දෙයක් වුණත් ඒක සත්‍යයක් නම් තථාගතයන් වහන්සේ කල්යල් බලලා වෙලාව බලලා ආයි පුද්ගලයාට ඒක කියනවා. ඒක බැලුවහම නින්දාවක් නිග්‍රහයක් වගේ. නමුත් ඒක කරන්න වෙනවා කියලා අන්නේම හේතු සහිතව බුදු පියාණන් වහන්සේ කාරණේ පෙන්නවා. එතකොට ඒ වගේම ඒ අවස්ථාවේදී එක්තරා උපමාවකුත් බුදු පියාණන් වහන්සේ ඒ කාරණේ දක්වන්න මේ ඉස්සෙල්ලම ප්‍රශ්නයක් ඇහුවා. අබේරාජ කුමාරයාගෙන්. මේ කතාන්තරය මේ සංවාදයේ කෙරෙන අවස්ථාවේ අබේරාජ කුමාරයාගේ උකුලේ හිටියා අත දරුවා. තමන්ගේ පුතා හිටියා දරුවා. එතකොට මේ බුදු පියාණන් වහන්සේ අහනවා දැන් මේ කුමාරය ඔබේ මේ උකුලේ ඉන්න මේ දරුවා ඔබේ ප්‍රමාදයක් හෝ ඒ දාසියකගේ කිරිමව්ගේ ප්‍රමාදයකින් හෝ කැටක් කැබිලිත්තක් කටේ දාගත්තොත් මොකද කරන්නේ? මම ඒක ඇදලා දානවා. ඒක එක සැරේට බැරි වුණොත් මේ වම් අතින් ඔළුව අල්ලලා දකුණු අතේ ඇඟිල්ල නමලා ලේක හරි මං ඇදලා දානවා. මොකද ඒකට හේතුව මා තුල ඒ දරුවා පිළිබඳ අනුකම්පාවක් තියෙනවා. අනුකම්පාව තියෙන නිසා තරහකට නෙමෙයි ඒක කරන්නේ. අන්න ඒකම අල්ලල බුදු පියාණන් වහන්සේ කිව්වා. අන්න ඒ විදිහට තමයි මමත් ඇතැම් අවස්ථාවල කෙනෙකුට අප්‍රිය අමනාප වුණත් නිග්‍රහයක් නින්දාවක් හැටියට පෙන්ුණත් සත්‍ය නම් අවස්ථානුකූලව මම මගේ ගෝලීන්ට එහෙම කියනවා. මොකද අන්තිමට කියන වචනේ ඊටම වැදගත් වෙනවා. මට මේ සත්වයින් පිළිබඳව අනුකම්පාවක් තියෙනවා කියලා. මේ අනුකම්පාව දැන් අර කරුණාව කියන එක අපි කවුරුත් දන්නවා. මේ දෙක එකක් කියලා අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය අර්ථ වශයෙන් බලනකොට එක වගේ තමයි. නමුත් අර අනුකම්පාව කියලා කියන එක තුල ලොකු අර කම්පා වීමක් කියන එකේ හැඟීම වගේ එතන තියෙන්නේ. ඒ කියන්නේ අර මව් කෙනෙකුට පිය කෙනෙකුට එහෙම දරුවන් පිළිබඳව තියෙන ඒ ඇල්ම වගේ ඇල්ම නැතත් ඒ දරුවන් හික්මවීමට තියෙන ඕනෑකම්. ඒක තුලින් අර දරුවන්ට තියෙන ඇත්ත වශයෙන් අපිට කියන්න තියෙන කරුණාවම තමයි එතන. ඒ දරුවන් පිළිබඳව කරුණාව තුලින් අනුකම්පාව තුලින් අර විදි දේවලුත් කරන්න වෙනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ අබේ රාජකුමාරට දැක්වා වදාළේ. ඉතින් ඔන්න ඔය විදිහට නිග්‍රහය පිළිබඳව මේ විදිහට සඳහන් වෙනවා. නොයෙකුත් ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා හික්මවීමට ඇතැම් විට දැඩිව නිඳා කරා ඊළඟට ඒ මත වෙනකොට දඬුවම් පැමිණෙව්වා. ඔය විදිහට බැලුව බැලමට ඒවා මහා අකාරුණික වගේ පේන්නේ. නමුත් ඒක ශාසනයකදී ශාසනයක් පවත්වා ගැනීමට උපකාර වන දෙයක්. ඒ නිඳා පැත්ත. ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූලව ප්‍රශංසා කළා. නින්දාවත් ප්‍රශංසාවත් අවශ්‍ය වෙනවා අන්න අර ප්‍රායෝගික වශයෙන් ශාසනයක් ගෙන යාමට. ඉතින් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒ සිව් අනක් පිරිසටම අයිති. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර විශේෂ කුසලතා ඇත්තවුන් විශාල පිරිසකට ඒක දැන් සූත්‍ර පිටකයේ වෙනම පරිච්ඡේදයක් හැටියට තියෙනවා. ඒත දග්ග වග්ග කියලා. හරියට දැන් මේ කාලේ සරසවි වල උපාධි ප්‍රදානෝත්සව තියෙන්නේ. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ එක එක අංශයකින් විශේෂ කුසලතාවන් ඇත්තවුන් බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට හඳුන්වලා දෙනවා. මහණෙනි මෙන්න මේ මේ මගේ මහා ප්‍රාඥ ශ්‍රාවකයන් අතර ශාරිපුත්‍ර අග්‍රයි. 이르දිමත් ශ්‍රාවකයන් අතර මුගලන් මහා මොග්ගල්ලාන අග්‍රයි. දුසංගධාරී ඒ කියන්නේ උග්‍රපතිපත්ති දරණ සංඝයා වහන්සේලා අතර මහා කාශ්‍යප අග්‍රයි. උපස්ථායකින් අතර ආනන්ද දිවස් ඇති දිවස් ලබාගත්තු ඒ සංඝයා වහන්සේලා අතරින් අනුරුද්ධ අග්‍රයි. ඔය විදිහට අර ප්‍රශංසා ලැබිය යුත්තන් විශේෂයෙන් හඳුන්වා දීපු අවස්ථාවල් ඒ ධර්මයේ සඳහන් වෙනවා. එපමණක් නෙවෙයි විශේෂයෙන්ම ත්‍යාග සව්වන් වහන්සේලාට සරියුත් මුගලන් රහතන් වහන්සේලාට බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළ සංඝයා වහන්සේලාට කිව්වා මහණෙනි ත්‍යාග සව් දෙනම බොහෝ පඬිතයි සබ්‍රහ්මචාරීන්ට බොහොම උපකාරී කොයිතරම්ද කියතොත් සාරිපුත්‍ර නුඹලාට අම්මා වගේ මොග්ගල්ලාන නුඹලාට කිරිමව් වගේ ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකින් පිළිබඳව හඳුන්වලා දීලා තියෙනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳව විශේෂ ප්‍රශංසා දක්වලා තියෙනවා. මොකද හේතුව උන්වහන්සේ දැඩි ප්‍රතිපත්ති ගරුකයි. ප්‍රතිපත්තිය කියන එක ශාසනයේ පරිහානියේ පටන් ගන්නකොට ඊටාත්ම පහසුවෙන් ලිහිලා යන එක තමයි ප්‍රතිපත්තිය. එතකොට අර දැඩි ප්‍රතිපත්තියේ පිහිටි ඒ දුසංගධාරී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට බුදු පියාණන් වහන්සේ ඉහළම මට්ටමින් ප්‍රශංසා කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවල කියලා තිනවා මේ සංඝ පිරිසට අවවාද කරනවා නම් ධර්ම දේශනා කරනවා නම් මම හෝ මහා කාශ්‍යප එක කරන්න සුදුසුයි කියලා. ඒ තරමට ඇතැම් තැන්වල ධාන අභිඥා ආදී මා ලබාගත්තු ඒවා ඔක්කොම මේ මහා කාශ්‍යපත් ලබාගෙන තියෙනවා කියලා. ඒ විදිහට ඉහළම මට්ටමින් ප්‍රශංසා කරපු අවස්ථාවල් තියෙනවා. අන්න එතෙන්දී අර ಗುಣ වැණිය යුත්තන් පිළිබඳව බුදු පියාණන් වහන්සේ හේවර්ණා කළේ මොකද පස්චිම ජනතාව පස්චිමා ජනතාව කියලා අතීතයේ යොදන්නේ අනාගත પરම්පරාව අනාගත પરම්පරාවට ආදර්ශ ගන්න. එතකොට නොකල යුතු දේ දැනගන්න පුළුවන් අන්න අර විනය පිටකයේ වැරදි කළ අයගේ ඒ චරිත ආශ්‍රයෙන් ඒවට දීපු නිග්‍රහය ආශ්‍රයෙන් කළ යුතු දේ හරි මාර්ගයේ ඔන්න ඔය ඒතදග්ග වග්ග ආදී තැන්වල බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරපු බුදු පියාණන් වහන්සේගෙන් ශ්‍රීමුඛයෙන් ප්‍රශංසා ලැබපු උත්තමයින් තමයි අපට ආදර්ශයට ගන්න තියෙන්නේ කියලා. ඒ පමණක් කියලා නැවතුන්නේ සූත්‍ර දේශනා අතර සැඟවුණු වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක මහ පුදුම හිතන ඒ සූත්‍රය සමහරට අමුතු විදියකට ඒ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒ සූත්‍රය. ආදර්ශ ගතියුත්තේ කාගෙන්ද කියන හැඟෙන ආකාරයට. මෙන්න මේ විදිහටයි ඒකේ සූත්‍රය තියෙන්නේ. දැන් මේ පින්නතුන් දන්න ඔය අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවෙක් පිළිබඳව යම් යම් අනාගත ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ දරුවට කියනවා දැන් මේ කාලේ හැටියට නම් පුතේ උඹ දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න, තව තව නොයෙකුත් නිලතර ලබාගත්තු කෙනෙක්, ලෝක පූජිත කෙනෙක් වෙන්න ඔය විදිහට කියනවා. දැන් ඒ වෙනුවට මෙතන බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම එකක් දක්වනවා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් විසින් ශ්‍රද්ධාවන්ත මෑණි කෙනෙක් විසින් තමන්ගේ එකම පුතාට මෙන්න මේ විදිහටයි පුතාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ආයාචනා කියලා එතන යොදනවා. එකම පුතාට මෙන්න මෙහෙම කියනවා ප්‍රාර්ථනාවක් වශයෙන්. දැන් මේ කාලෙන් ඔය මව්පියවරු විශේෂයෙන්ම මව්වරු එහෙම කොයිතරම් දුප්පත් වුණත් පුතාට ආමන්ත්‍රණය කරනකොට රත්තරන් කෑල්ලකුත් එකට එකතු කරනවනේ. අපි එහෙමම කියමු. අනේ මගේ රත්තරන් පුතේ උඹ චිත්ත ගෘහපතිය උපාසක උන්නේ වගේ කෙනෙක් වෙන්න. හත්ක ආලවක උපාසක උන්නේ වගේ කෙනෙක් වෙන්න අනාගතේ. මොකද එහෙම කිව්වේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මම කියනවා උපාසක ශ්‍රාවකයන් අතර මගේ ගිහි ශ්‍රාවකයන් අතර චිත්ත ගෘහපතියත් හත්ක ආලවක කියන ඒ උපාසකුන් තමයි එතන යොදනවා තුලා කියලා. තුලා කියන්නේ කියන්නේ තරහාදිය. නමුත් අපිට දැන් ඒ තරහාදිය කියලා කියන්න බෑ. අපිට කියන්න පුළුවන් කිරුම්බර. මේ මේවලන් දැන් අවලංගු වෙන කාලේ තරහාදිය කියලා අපි කිව්වේ කිරුම්බර. නියම කිරුම්බව. එහෙම නැත්නම් මිම්ම. අනේ නියම ප්‍රමාණය මිම්ම ප්‍රමිතිය තමයි දීපින්නතුන් අතර ඔන්න ඔය දෙන්න. එතකොට මේ මේ එකම පුතාටයි මේ කියන්නේ. එකම පුතාට මේ අම්මා කියනවා. අනේ රත්තරන් පුතේ කවදා හරි චිත්තග්‍රහපති වගේ කෙනෙක් වෙන්න. හත්ක ආලෝක වගේ කෙනෙක් වෙන්න. ඊළඟට එතනින් කියලා නවත්තන්නේ නැහැ. ඊළඟට පුතේන ඔබ ගිහිගෙන්නික්ම පැවිදි වුණා. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ කියනවා. හතරම් පුතේන ඔබ ගිහිල්ලා පැවිදි වුණා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ කෙනෙක් වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ වගේ කෙනෙක් වෙන්න. මේ පුත මේ අම්මා කියන හැටියට මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරා. මොකද මම එහෙම කියන්නේ කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ පැවිදි ශ්‍රාවකින් අතර මේ දෙන්නයි සරියුත් මුගලන් දෙනවා තමයි නියම මිම්ම නියම තුලාව නියම මිනුම් දණ්ඩ නියම කිරුම්බර අනේ විදිහට එතන ඉදිරිපත් කරනවා ඒ පුතා පිළිබඳව ඒ වගේම ඊළඟට තිය සූත්‍රයේ තව ඈතට යනවා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් විසින් තමන්ගේ දියණියට මෙන්න මේ විදිහට ප්‍රාර්ථනාවක් ආයාචනාවක් කරනවා අනේ රත්තරන් දුවේ නුඹ ගිහිව හිටියොත් කුජුතරාව කෙනෙක් වෙන්න එලකන්ට කියන නන්ද මාතා වගේ කෙනෙක් වෙන්න. මොකද මම එහෙම කියන්නේ ඒ ගිහි ශ්‍රාවක මගේ ශ්‍රාවිකාවන් අතර ගිහි උපාසිකා ශ්‍රාවිකාවන් අතර මේ දෙන්නයි අග්‍ර මේ දෙන්නයි නියම මිම්ම කියලා විදිහට හඳුන්වනවා. දුවේන ඔබ යම් කිසි විදියකින් ගිහි කෙනෙක්ම පැවිදි වෙතොත් කේමා තෙරණිය වගේ කෙනෙක් වෙන්න. උප්පලවන්නා තෙරණිය වගේ කෙනෙක් වෙන්න. මොකද මම එහෙම කියන්නේ කේමා උප්පලවන්නා දෙන්න තමයි නියම මිනුම් දන්න ප්‍රමිතිය. මේ විදිහේ සූත්‍ර දේශනා බුදු පියාණන් වහන්සේ දක්වනවා. තවත් ඒ වගේම ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ශාස්ත්‍රවරයෙක් හැටියට අර කියාපු ගෝලෙයින්ට ප්‍රශංසා කරන්න පුදුම විදිහට අවස්ථා සලසාගත් ඇතැම් අවස්ථා. ඒ විදිහ එකක් සඳහන් වෙනවා කපිලවස්තුපුරය කියලා කියන්නේ ශාක්‍යයන්ගේ රටමයි. එක් අවස්ථාවක කපිලවස්තුපුරේ නිග්‍රෝධාරාමේ බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක ඒ ශාක්‍යයන් සම්මන්ත්‍රණ ශාලාවක්. ඒගොල්ලන්ගේ ශාක්‍ය කුමාරවරුන්ට එකතු වෙලා සාකච්ඡා කරන්න අලුත් සම්මන්ත්‍රණ ශාලාවක් හදලා අපි දැන් විවෘත කරනවා කියලා කියන්නේ. ඒ වගේ ඒ අතීතේ විවෘත කියන වචනේ නෙවෙයි. බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා ලවා ඒ සංඝාගාරයේ පාවිච්චි කරන්න, පරිහරණය කරන්න සැලැස්සුවා. විශේෂ පින්කමක් හැටියට. එතකොට එදා රෑ බුදු පියාණන් වහන්සේ රාත්‍රී වැඩි කාලයක්ම ධර්ම දේශනා කළා. ඊළඟට මොකද කළේ? ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මගේ පිට ටිකක් රිදෙනවා මම ටිකක් ඇලවෙන්නම් මම ටිකක් හාන්සි වෙන්නම් ශරීරය ටිකක් කියන්නේ හාන්සි වෙන්නම් කියලා ඔබ එතකන් ධර්මයේ දේශනා කරන්න මේ පිරිසට ධර්මයේ දේශනා කරන්න කියලා ඊළඟට විශේෂයෙන්ම සෝවාන් මාර්ගයට අදාළ එතකොට ආනන්ද හැඳුනට බය නැතුව කියන්න පුළුවන් බණ මාතෘකාවක් සේකපටිපදා කියලා කියනවා. සේකපටිපදාව යන මාතෘකාව යටතේ මේ පිරිසට බණ කියන්න කියලා බුදුරජාන් වහන්සේ මොකද කළේ? ඒ සංගල සිවුර සිව් ගුණයක් කරලා නමලා එරලා ඒතනම සැතපුණා. මේ ධර්මශාලාවේ බුදු පියාණන් වහන්සේ සැතපීලා ඉන ආනන්ද හාමුදුරුවෝ බණ කියනවා. මුළු රැම ආනන්ද හාමුදුරුවෝ බණ කිව්වා. බුදු පියාණන් වහන්සේ තිරෝබුරු බුදු පියාණන් වහන්සේ අහන් ඉන්නවා කියන සංඥාවත් එතකොට තියෙනවනේ. ඒ බණ කියලා ඉවරුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ නැගිටලා ආනන්ද හාමුදුරන්ට සාදු සාදු කියලා බොහොම වටිනවා කියලා ආනන්ද සාන්නාන්දට ප්‍රශංසා කළා. බොහොම හොඳට දේශනාව කළා. කියන්නේ ඒ අවස්ථාව සලසගත්තා. ඒ වගේ තව කෘතිකුත් තියෙනවා දැන් ඔන්න ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට යම්කිසි ගැඹුරු දේශනාවක් කරනවා කෙටියෙන් කරලා ඉවරලා හිටි ගමම්ම මේ විහාරෙට නැගිටලා යනවා තේරෙන්නේ නැහැ කාටවත් කෙටියෙන් මොකක් හරි කියනවා කියලා නැගිටලා යනවා ඉතින් සංඝයා වහන්සේලාට හරි අඳුම් කුඳුම් මොකද්ද මේකේ තේරුම කියලා මේකේ උපක්‍රමයක් ශාස්ත්‍රවරයෙකු දැන් මේ කාලේ ගුරුවරුන්ට ඉගෙන ගන්න දේවල් හුඟක් තියෙනවා මේකේ ඉතින් බුදු පියාණන් වහන්සේ නැගිටලා ගියාට පස්සේ විහාරයට වැඩියන් කල මේ ඉතින් පිරිස කතා කරන දැන් අපට ආයි ගිහලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නත් බෑ. දැන් අපි තෝරගන්නේ කොහොමද මේක කියලා වටපිට බලනවා. ඔන්න ඉතින් දකිනවා ඔන්න මෙතන ඒ අවස්ථානුකූලව ඒ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙන විශේෂයෙන්ම මහා කච්චාන ස්වාමින් වහන්සේ අන්නර ඒත දග්ග වගේ අර උපාධි ප්‍රදානෝත්සවයේදී බුදු පියාණන් වහන්සේ අපි මේ වචනේ යෙදුවට මේක නිග්‍රහයක් කියලා හිතන්න එපා. ස්ථානුකූල අපි යෙදුවේ බුදු පියාණන් වහන්සේ අර ඒත දග්ග වගේ කෙටියෙන් දේශනා කළ ධර්මදේශනාවක් ධර්මකාරණයක් සවිස්තරව තේරුම් කරලා දීමෙහි සමත් සංඝයා වහන්සේලා අතරින් මහා කච්චාණාග්‍රයි කියලා දේශනා කළා කියනවා. ඉතින් අන්න ඒ බඳු ඇතැම් අවස්ථාවක ඒ පිරිස අතර හිටියනම් මහා කච්චාණ ස්වාමීන් වහන්සේ අර සංඝයා වහන්සේලා ගිහිල්ලා ඉතින් ඉල්ලා හිටිනවා. අනේ ස්වාමීන් වහන්සේ අපිට මේක තේරුම් කරලා දෙන්න බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ ගැන හරියට වර්ණනා කරලා තියෙනවනේ. ඉතින් නමුත් ඒ ස්වාමීන් වහන්සේ ටික පාර ටික බාර ගන්න. ඊට පස්සේ මේ නියම වේලාව තිබුණේ ඒ වේලාවේ අහගන්න හරියට මේ සල් ගහක අරටුව තියෙද්දි කොළ සොයාගෙන ඉන්න වගේ අපි සොයා ගන්න අපි සොයාගෙන ඉන්න කියලා නිහතමානීව පිළිතුරු දෙනවා. ඉතින් කොහොම හරි ඇවිටිලි කරාම අන්තිමට කච්චාන ස්වාමීන් වහන්සේ හොඳ එහෙනම් මම මට තේරෙන හැටියට මේ බුදු පියාණන් වහන්සේ කෙටින් ගියාපු එක මම විස්තර කරන්නම් කියලා හොඳ හැටි ඒක විස්තර කරලා දෙනවා. හැබැයි මම කියන එක ඒ විදිහටම පිළිගන්න එපා. මේක ගිහලා බුදු පියාණන් වහන්සේට මේ කාරණය මම කළ දේශනාව කියලා බුදු පියාණන් වහන්සේ ඒක සම්මත කරොත් පමණක් පිළිගන්න කියලා සංඝයා වහන්සේලාට කියනවා. ඉතින් අන්තිමට සංඝයා වහන්සේලා ඒ කච්චාන ස්වාමීන් වහන්සේගේ බණ අහලා බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ කතා කරන්නේ කිව්වා බුදු පියාණන් වහන්සේ කියනවා මහණෙනි මහා කච්චාන මේ පඬිතයි මහා ප්‍රඥයි මේ කාරණේ මගෙන් ඇහුවනම් මේක පිළිබඳව මට කියන්න තියෙනෙත් ඔච්චරයි. ඒක නිසා මහා කච්චාන දුන්න විවරණය මගේ වචන හැටියටම දරා ගන්න කියලා. අන්න ප්‍රශංසාව. එතකොට මේ කරේ මොකක්ද බුදු පියාණන් වහන්සේ හදිසියක් කළ විහාරයට වැඩිය නොවේ. අන්න අර ගෝලයාගේ දක්ෂතාව, කුසලතාව. ඒකට අතදීන් වශයෙන් අනාගත પરම්පරාවට ආදර්ශයක් වශයෙන් බුදු රජාණන් වහන්සේ නැති වෙනකොට ඊළඟ પરම්පරාවේ මෙන්න මේ මේ අංශයෙන් අග්‍රයි. එතකොට ඒ සංඝයා වහන්සේලා අතරමං වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ නැත්නම් එතකොට මහා කච්චාන හාමුදුරන්ගෙන් අර විදිහේ කාරණා. ඒ පමණක් නෙවෙයි බොහෝ අවස්ථාවල දෙන සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් මේ විදිහට. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් පවා මේ බුදු පියාණන් වහන්සේ නිතර ඇසුරු කරන නිසා ඒ උන්වහන්සේලාට ධර්මකාරණ්‍ය සවිස්තරව විස්තර කරන පිරිසට දේශනා කරන්න ඉඩ තියලා බුදු පියාණන් වහන්සේ නැගිටලා යනවා. අනිතනත් අපිට පේනවා ප්‍රශංසා කිරීමේ ගුණය. ඒක ගුරුවරයෙකු තුල තිබිය යුතු දෙයක් සුදුසු තැන ප්‍රශංසා කරනවා. වෙන දෙයකට නෙවෙයි ශාසනයේ පැවැත්ම, චිර පැවැත්ම සඳහා. තවත් ඒ විදිහම අවස්ථාවල් තියෙන කොතිපුත් සූත්‍ර ත්‍රිපිටකයේ පුරාම ওই විදිහ අවස්ථාවල් තියෙනවා. තවත් ඒ වගේම වටිනා අවස්ථාවක් හැටියට අප සලකන්න පුළුවන් එකක් තමයි ජේතවනාරාමයේ උපස්ථාන ශාලාවේ දවල් කාලය තුල සංඝයා වහන්සේලාට පුදුම අන්දමේ ව්‍යක්ත, ඊටාත්ම පිරිසුදු වචන වලින් හොඳ මටසිලිටි වචන වලින් ධර්ම කතාවක් කළා. විසාක පංචාලිපුත්ත කියන ස්වාමින් වහන්සේ බොහොම ව්‍යක්ත ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්න පිළිසෙට උත්සාහවත් වෙන විදිහට ධර්ම දේශනා කර බුදු පියාණන් වහන්සේ මේක ඈතින් ඉඳන් අහන් හිටියා. අහන් ඉඳලා හන්දෑවරුවේ ඇවිල්ලා උපස්ථාන ශාලාවට ඇවිල්ලා මේ සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි කවුද අර උපස්ථාන ශාලාවේ බණ කිව්වේ? ස්වාමීනි මේ විසාක පංචාලිපුත්ත ආ බොහොම වටිනවා සාදු සාදු කියලා ඒකට ප්‍රශංසා කළා. අන්තිමට ඒ ධෛර්ය දීම් වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එක්තරා වටිනා ගාථාවකුත්. මේ ධර්ම දේශනාවේ වටිනාකම දක්වීමටයි. භාසයේ ජෝතේ ධම්මං පග්ගන්නේ ඉසිනං ධජං සුභාසිත ධජා ඉසයෝ ධම්මෝහි ඉසිනං ධජෝ මේ ගාථාව අපි සිංහලට නැගුවොත් මේ විදිහට තියෙනවා. බොහොම මේ වටිනා ප්‍රබල ගාථාවක් එක. භාසයේ ජෝතේ ධම්මං දසව් බබළුවව් සදහම භාසයේ ජෝතේ ධම්මං පග්ගන්නේ ඉසිනං ධජං ගණිව් නගව් ඉසිවර ධජ ඉසිවරෙන්ගේ ධජය අල්ලගන්න උසන්න කියලා කියනවා ගණිව් නගව් ඉසිවර ධජ සුභාසිත ධජා ඉසයෝ සුභසි ධජය වේ ඉසිනට ඍෂින්ට අයිති ධජය තමයි සුභාසිතය ධම්මෝහි ඉසිනං ධජෝ ධහමම වේ ඉසිනට ධජ එතකොට අපි මේ සිංහල කරලා ගත්තොත් මේ විදිහට ගන්න පුළුවන් ඒක දෙසව් බබළුවව් සදහම ගණියු නගව් ඉසිවර ධජ සුබැසි ධජය වේ ඉසිනට දාමම වේ ඉසිනට ධජ එතකොට නියම බෞද්ධ කොඩිය මොකක්ද ධර්මය නියම බෞද්ධ කොඩිය ධර්මය මේ කිව්වේ මේ කොඩිය උස්සන්නේ කියලා කිව්වේ මොකද්ද ධර්මයේ දේශනා කරන්නේ ඒ ධර්මය තමයි අපේ නියම කොඩිය. ඒකයි කිව්වේ ඍෂි ඍෂි කියලා කියන්නේ මෙතන සංඝයා වහන්සේලා පිළිබඳ. එතනත් අර අර ඒ අවස්ථාව බුදු පියාණන් වහන්සේ සලසා ගත්තා. අර ව්‍යක්ත ධර්මදේශකයාණන් වහන්සේට තමන්ගේ ශ්‍රාවකයා වුණත් අර විදිහට ගෞරවයක් ලබා දෙන්න. ওই විදිහට කොතිකුත් අවස්ථාවල අපිට සූත්‍ර දේශනාවල තිබෙනවා. එතකොට මේ ප්‍රශංසාව එක පැත්තක්. නමුත් අපි දන්නවා මේ නින්දාවට ඇතැම් විට නින්දාවටත් වැඩිය භයානකයි ප්‍රශංසාව කියන්නේ. ඒක ගැනත් බුදු පියාණන් වහන්සේට බොහොම විශේෂ දේශනා පෙළක් පවත්වන්න සිද්ධ වුණා. විශේෂම මේ මාතෘකාව උඩ. වචන කීපයක් එතන සඳහන් වෙනවා. ලාභ සත්කාර සිලෝක. මේ ප්‍රශංසාව ඉන්නේ ලාභ සත්කාරත් එක්ක. ලාභ සත්කාර ප්‍රශංසා. මේවායේ භයානකකම කොයිතරම්ද කියතොත් ඇතැම් විට නින්දාවටත් වැඩිය භයානකයි කියලා දක්වලා තියෙනවා. ඒක මේ ලාභ සත්කාර කියන එක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන જાතිය බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ වචන වලින්. දාරුණෝ භික්කවේ ධර්ම දෙයක් කටුකෝ කටුක දෙයක් පරුසෝ පරුස දෙයක් මොකද ඒ වයින් වෙන විපත්තිය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වුණොත් කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ අන්න ඒක නිසා එකයි මේ දරුණු කියලා දෙයක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එක ඒවන් පරිස්සංයුතු දෙයක් හැටියට දැක් කොහොම නින්දාවටත් වැඩිය ප්‍රාණකයි ඒක බැලුවාම ඒක තුලින් කෙනෙකුට නොමග යන්න බොහොම පහසු වෙනවා ඉතින් ඒකටත් පුදුම විදිය උපමා බුදු පියාණන් වහන්සේ දක්වනවා ඒක උපමාවක් තමයි ඔය බිලි බාන්නෙක් මසුන් මරන්නෙක් බිලි බාන්නේ කොහොමද මාළුන්ට දාන ඇමක් මේ ලාභ සත්කාර කීදී ප්‍රශංසාදී අන්නේ මාර්යා නැමැති මසුන් මරන්න දාන ඇමක් හැටියටත් හඳුන්වලා දීලා තියෙනවා. ඔය ඇම ගිල්ලොත් අමාරුවේ වැටෙනවා කියන එකයි ඒ බුදු පියාණන් වහන්සේත් නේද දක්වන්නේ. ඒ වගේම තවත් උපමාවක් දක්වනවා. මහණෙනි මේ ඉහළ ආකාශයේ තියෙනවා වේරම්භ වාතය කියලා මහා දැඩි කුණාටුවක්. අපි කලින් කිව්වා නින්දා කුණාටුව ගැන. දැන් මේ කියන්නේ ප්‍රශංසා කුණාටුව ගැන. මේ ඉහළ අහසේ තියෙනවා වේරම්බ වාතය කියලා මහා කුණාටුවක්. ඔය කුණාටුවට පක්ෂියෙක් අහුනොත්, කුරුල්ලෙක් අහුනොත්, ඒ කුරුල්ලගේ පා එක පැත්තකට යනවා. පියාපත් තව පැත්තකට කඩාගෙන ඇදගෙන යනවා. ඔළුව තව පැත්තකට යනවා. ශරීරය තව පැත්තකට යනවා. ඔන්න ඔය විදිය මහා විනාශයකට අර කුරුල්ලපත් වෙන වේරම්බ වාතයට අහුනවා. ඉතින් මේ වේරම්භ වාතය මෙතෙන්දි සමාන කරන්නේ අන්න අර කියාපු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ඌකට අහුණාට පස්සේ මොනවා වෙනවද දන්නේ නැහැ කියන එකයි එතන පෙන්වුම් කරන්නේ. ඉතින් මේ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රශංසාවේ තියෙන භයානක පැත්තත් පෙන්වුවා. ඇත්ත වශයෙන් ශාස්ත්‍රවරයෙක් වශයෙන් අපට අපි දන්නවා දැන් බුද්ධ වචනේ ආශ්‍රයෙන් බුද්ධ චරිතය ආශ්‍රයෙන් ධර්ම විනය ආශ්‍රයෙන් අපි අපිට තියෙන ප්‍රශ්න මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කොහොම කළාමද හරි කොහොම කළාත්මද වැරදි අන්න ඒකට නිදර්ශනයි ඔන්න මේ බුදු පියාණන් වහන්සේ ඔය නින්දාවත් ප්‍රශංසාව තුනිනුත් අපිට ඉදිරිපත් කරන්නේ අහවල අහවල් විදියට කරලා බුදු පියාණන් වහන්සේගෙන් නින්දාව ලැබුණා ලන්දාව ලැබුවා අහවල අහවල් විදියට කරලා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශංසාව ලැබුවා ඒ තුලින් අපට අන්න ප්‍රමිතියක් නියම මිම්මක් දැන් අපි කියන්නේ සාර ධර්ම වටිනාකම් ශාසනික වටිනාකම් ශාසනික සාර ධර්ම මතු කරගන්න ක්‍රමයක් ඒක. ඒකටයි බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළේ. ඉතින් ඒ නමුත් ඒක නිහතමානීත්වයෙන් පිළිගැනීමයි නුවණැත්තගේ උනේ. ඒක නිසාම තමයි අර මහා කච්චාන ආදී ස්වාමින් වහන්සේලා අර තරම් ඒතදග්ග වශයෙන් උපාදි ලැබලා තිබුණත් සංඝයා වහන්සේලා ඇවිල්ලා ආයාචනා කරාම අනේ අනේ අපිට මේක කියලා දෙන්න කියලා ආ එහෙනම් බුදුහාමුදුර ළඟට යන්න ඕනේ මං කියන්නම් කියලා එහෙම කියන්නේ නැහැ බොහොම ඇලිමැලි කළා අනේ ඉතින් මොකටද මේ මේ වෙලාව ගත වුණා නේද බුදු පියාණන් වහන්සේ ඉන්නකොට මේක අහන්න තිබුණේ කියලා බොහොම අදිමදි කළා නිහතමානීව මං කියන දෙකත් ඒ විදිහට පිළිගන්න එපා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේක සම්මත කළොත් පමණක් පිළිගන්න කියලා ඒ විදිහටයි අතීතයේ ඒ ශ්‍රාවකයන් බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබූ ශ්‍රාවකින් පවා නිහතමානීත්වයෙන් උයි ඒ කටයුතු කරේ මොකද අර ලෝකයට ආදර්ශයක් සඳහා පමණයි මේ ප්‍රශංසාව තියෙන්නේ. ඉතින් මේ පින්නතුණුත් අහලා තියෙනවා මේ නිന്ദා ප්‍රශංසා කියන එකත් අර අෂ්ටලෝක ධර්මයේට අයිති දේවල්. අෂ්ටලෝක ධර්මය කියන එක ලාභෝ අලාභෝ අයසෝ යසෝච නිന്ദා ප්‍රශංසාච සුඛංච දුක්ඛං. මේකයි අෂ්ටලෝක ධර්මය. අනිත්‍ය දේවල් මේ ඔක්කොම. ලාභය ලෝකයේ කෙනෙකුට ලාභයත් ලැබෙනවා අලාභයත් ලැබෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච කීර්තියක් ලැබෙනවා අපකීර්තියක් ලැබෙනවා විශේෂයෙන් පිරිවර සම්පත්තිය ආදිය ගැන මේ යසස කියලා කියන්නේ ඊළඟට නින්දා ප්‍රශංසා නින්දාවත් ලැබෙනවා ප්‍රශංසාවත් ලැබෙනවා සැපත් ලැබෙනවා දුකත් ලැබෙනවා ඕවා ඉතින් අර රියසක වගේ පෙරලිමින් යනවා ලෝකේ ඒක නිසා මේවා අනිත්‍යයි පෙරලෙන රෝදේ එක තැනක් අතල්ලන්න දෙයක් නැහැනේ අන්න පෙරලෙන රෝදේ පෙරලෙන හැටියට තේරුම් අරගෙන මේ අෂ්ටලෝක ධර්මයේම කොටසක් තමයි මේ නින්දාවත් ප්‍රශංසාවත් ඒවා යම් ප්‍රායෝගික අගයක් තියෙනවා. ශාසනයක් ගැන හිතන බලනකොට අනාගත પરම්පරාව ගැන හිතලා බලනකොට එහෙම හිතලායි බුදු පියාණන් වහන්සේට ඇතම් කෙනෙකුට නිග්‍රහ කළේ අවස්ථානුකූලව ඇතම් කෙනෙකුට ප්‍රශංසා කළේ. ඔන්න ඕක තුලින් අපි හුඟක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒකට බුද්ධ චරිතය අපි මේ ධර්මය කියලා මූල ධර්ම ආදිය ගැන කතා කරනවා වගේ නෙවෙයි මේ චරිත ආදර්ශ ගන්න ඕන. මේ බුද්ධ පුත්‍රයන්න් වහන්සේගේ සමීප ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත ආදර්ශය ආදර්ශයට ගත යුත්තේ කවුද? ආදර්ශයට නොගත යුත්තේ කවුද කියලා අපි මේ මේ ධර්ම සාහිත්‍ය ආශ්‍රයෙන්, විනය සාහිත්‍ය ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මේවා හරියට මේවා ගැන නුවණින් කල්පනා කරලා අර කරුණු සොයලා බලලා මේවා තේරුම් ගන්න උත්සාහ කරනවා නම්. ඉතින් මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ අපිට දක්වා වදාලා නින්දාවත් ප්‍රශංසාවත් කියන එක. අර කිව්ව ලෝකයේම ලෞකික මට්ටමෙන් නෙවෙයි. නින්දාව දැන් සාමාන්‍ය ලෝකේ නම් අර කලින් මතක් කළ ආකාරයට වැඩි ජනතාවක් නිඳා කරනවා නම් එයා ඉතින් නිඳිතේකම තමයි. වැඩි ජනතාවක් ප්‍රශංසා කරනවා නම් එයා නම් ඉතින් හොඳම කෙනෙක් තමයි ප්‍රශංසා. නමුත් ඒක නෙමෙයි බුදු පියාණන් වහන්සේ. පඬිතයින් නුවණැත්තන්. ඒකයි කිව්වේ අර ගරහාවසේ යෝ විඤ්ඤූහි යංචේ බාලප්පසංසනා. බාලයින්ගෙන් අඥාන පුද්ගලයින්ගෙන් ලැබෙන ප්‍රශංසාවට වඩා නුවණැත්තන්ගෙන් ලැබෙන ගැරහීම මැනවි ඊට වඩා වටිනවා. ඒක තුලින් මේ බුදු පියාණන් වහන්සේ අන්න අර ලෝකයාට දක්වා වදාලා නියම මිනුම් දඩු සාර ධර්ම වටිනාකම් හඳුනා ගැනීමට ධර්ම සාහිත්‍ය තුලින් අපට කොතිකුත් නිදර්ශන තියෙනවා මේ සනාතන මූල ධර්ම මතු කරලා දුන්නා නින්දාවත් ප්‍රශංසාවත් පිළිබඳව ඒ වගේම අර කියාපු ඒවායේ දෙපැත්තක් තියෙන බව ඇතැම් විට කරුණු සොයා බලන්නේ නැතුව නින්දා කරනවා කරුණු සොයා බලන්නේ නැතුව ප්‍රශංසා කරනවා මේ දෙකේම තියෙනවා වැරදි පැත්තක් අර කරුණු සොයා බලන්නේ නැතුව නින්දා කිරීමත් වැරද්දක් කරුණු සොයා බලන්නේ නැතුව ප්‍රශංසා කිරීමත් වැරද්දක් ඒ දෙකම අපි කල්පනාකාරීව කළ යුතු බවත් පෙන්වු කරනවා. ඉතින් මෙන්න මේවා අන්තිමට බලනකොට මේ හැම එකක්ම අනිත්‍යයි අෂ්ටලෝක ධර්මයට අයිති පෙරලෙන රියසකමයි. ඉතින් ඒ වයින් ගත යුතු ප්‍රායෝගික අගය අපි ගනිමින් කොට උපකාර වන මේ නිවන් මාර්ගයට අදාළ ටික අපි මතු කර ගන්න ඕන මේ එතකොට වෙනදා වගේම තමනුත් මේ ශීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාවයි මේකයි අපි නිතර මතක් කරන්නේ බුද්ධ ශාසනය හැටියට. එතකොට මේ බුද්ධ ශාසනයට අදාළ ප්‍රතිපත්ති පිරීමටයි අද දවස ගත කරේ මේ පින්වත් පිරිස තම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් යම් කිසි ශීලයක් සමාදන් වෙලා ඒ තමන්ගේ කමඨහන් භාවනා පුරුදු කරමින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ බුදු කෙනෙක් උපන්න නම් මේ බුද්ධෝත්පාද කාලයක තුල ගන්න පුළුවන් නියමම ප්‍රයෝජනය, උපරිම ප්‍රයෝජනය වටිනාම දේ තමයි මේ සංසාර දුකින් මිදීම, සසර දුකින් මිදීම, බුදු කෙනෙක් නැති කාලයක අනිත් දේවල් අනිත් හපංකම් කොයිවත් කරන්න පුළුවන්. බුදු කෙනෙක් ඉන්න කාලේ කරන්න පුළුවන් ලොකුම හපංකම ඒකයි. ඒක නිසා අන්නේ සඳහා කැපවීම වශයෙන් අද දවසේ තමන්ගේ මේ ප්‍රතිපත්තීන් පිරීමට උනන්දු වුණා. ඒ ශක්තියත් මේ අවස්ථාවේ ඒ වාටම ආදාළ නිවන්ට උපකාර වෙන්නා වූ මේ ධර්ම දේශනයක් ශ්‍රවණය කළා. මේ තුලින් මේ පින්නතුන් තුල යම් කුසල් ශක්තිය නැති කරගත්තා නම් මේ ධර්ම ශ්‍රවණ ආනිසංශය පිහිට කරගෙන ඒවා මේ ජීවිතයේම කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් තම තමන්ගේ බණ භාවනාවලට ඇති බාධක ධර්ම දුරීභූත කරගෙන උපකාරක ධර්ම ළඟා කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන උතුමම මහණිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දැන දේශනාමය කුසලේකාන්තෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ අවිචේසිත අකනිකා දක්වා වූ තමන්ගේ ඥාතිනුත් ඇතුළු යම් කෙනෙක් මේ සංසාර දුකින් මිදීමට බලාපොරොත්තු වෙනවා නම් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසලයේ අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් එහෙම කෙනෙක්ම මේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න.